ගයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි අපිට තවත් බ්‍රහස්පතින්ද දවසක් අපි නිසන්වනේ ඉහිල ධර්මදේශනා පවත්වන වාරයක් ඉතින් අපි ධර්මදේශනාට සීතුම දෙනා tempත් වෙන උපාසක මහතුරුත් එක්ක සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කති චින්දේ කති ජයේ කති චුත්තරි භාවයේ කති සංඝාති ගෝ බික්ඛු ඕග තින්නෝති උච්චති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය සූත්‍රය સમાપ્ત කරාට පස්සේ සංයුත්තනිකායේ පළවෙනිම කොටසේ ඉඳලා දේවතා සංයුත්තේ ඒක සගාතක වර්ගයක් ඒ එක එකක් දවසට ධර්ම දේශනාවට මාතෘකා කරන්න පටන් අරගත්තා. ඒ අනුව අපි සූත්‍ර කීපයක් ගෙවම් කරලා දැන් මේ සූත්‍රයේට මේකත් පළවෙනිම සූත්‍රයේ වගේ ඕගහතරණ ප්‍රශ්නයක් නැත්නම් මේ සංසාර සැඬ වතුර එගොඩ කිරීම පිළිබඳව දේවතාවෙක් අහන ප්‍රශ්නයක්. පළවෙනි සූත්‍රය නිසා ඕගතරණ සූත්‍රය මේකත් ඒ જાතිම එකක්. හැබැයි ප්‍රශ්නේ නගන්නේ ඒ දේවතාවට වැටෙන මානසිකත්වයේ තුල බුදුරජාන් වහන්සේ වගේ කලාතුරකින් පහළ වෙන ඒ අපි පැත්තෙන් කියන ආතතිය ඉක්මවපු අසහනේ ඉක්මවපු නැත්තම් සංසාරේ ඉක්මවපු උත්පන්නාංශේ දැක නමක් දැකලා ඒ අතරමැදදී ඒවට උත්සාහ කරලා තාම කෙලවර කරගන්න බැරි අනිකුත් ශ්‍රමණබ්‍රාහ්මණයොත් ඉන්නවා එක්කෙනෙකුටවත් මේ සර්වඥතා ඥාණයට අයිතිවාසිකම කියා ගන්න බැරි වුණා. නමුත් විශාල ගෝල බාලය හැදුනා. ඒක මොකද යතොත් යම් ප්‍රමාණයකට මේ ප්‍රයත්නය කරා ඒ ගොඩ උනේ නැහැ. තාම දම්බි ගහන වතුරේ. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතය අවුරුදු 100ක් එක දවසට දාලා මේක දිහා බලාගෙන දෙවි කෙනෙක්ගේ ස්වරූපය තමයි අටුවාචාර්යන් අපිට අඳලා පෙන්නන්නේ අපේ අවුරුදු 100ක් දිවි ලෝකේ එක දවසයි. එතකොට අපි දකින චිත්‍ර නෙවෙයි දෙයියෝ දකින්නේ. අපිට මේ පුංචි පුංචි දේවල් ඉතාමත්ම වැදගත්. නමුත් මේක අවුරුසිය දවසට යනකොට දැන් සර්වචනාංශී පින්නම් පාර දවස් 20ක් ගත වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ශාසනය මොකද වෙන්නේ? සර්වචනාංශී පහළ වෙන්නේ ඉස්සර පූර්ව බුද්ධ ඉන්දියාවේ මොකද වුනේ? ඒකට කී තරම් සෙනගක් මේ සංසාර සැඬවත් වේගට එන්න උත්සාහ කරාද අවංකව නමුත් අතරමැදදී ඒගොල්ලෝ ටැග් ගහනවා. ටැග් ගහලා ආගමක් හදාගන්නවා. ගෝල බාල පිටසක් හදාගන්නවා. ධර්මයක් හදාගන්නවා. හදාගෙන ඒ ඒ ඒ කටයුතු කරනකොටම තමන්ගේ ගමන අතර වෙනවා. ඒතර දෙයියන් පේනවා. දන්නේ නැහැ හැබැයි මෙහෙම කරන්න ඕනද කොහොමද කරන්න ඕන කියලා සංසන්දනයක් කරන්න තරම් දැනුමක් නැහැ. නමුත් පැත්තක ඉඳලා චිත්‍රපටිය බලා ඉන්න කෙනෙක් වගේ බලනකොට දැන් සරුවචන් ආංශය අතරමැද කෙලවරක් කරනවා. කෙලවරක් කරලා අර වාගෙම ගෝල බාලය හදනවා. අර වාගෙම ධර්මයක් දේශනා කරනවා. ඉතින් එතකොට අර කෙලවරටපත් වෙලා ධර්මයේ දේශනා කරන එකනත් එයාගේ ගෝලියොත් එහෙමපත් නොවි භාගයට දැම්පිච්චාලා තියෙන. ඒගොල්ලන්ගේ ගෝල බාලයෝයි ඒගොල්ලන්ගේ ධර්මයයි දෙක වෙන් කරගන්න කොහොමඩක්වත් මිනිස්සුන්ට බෑ. මොකද කවුරු වුණත් ඒ තමන් දන්න දේ උගන්වනකොට දෝතිම තමයි උගන්වන්නේ. ඒ ගෝල බාලයොත් ඒ වගේම කැප වෙනවා. ඉතින් තව කෙනෙක් ගිහලා කිව්වොත් අපේ බුදුහාමුදුරුවෝ කෙලවරටම ගිහලා බණ කියන්නේ ඕගොල්ලෝ කෙලවරට නැහැ කියලා අනවශ්‍ය ගැටුමක් ඇති වෙලා වාද වෙන අවශ්‍යක කිසිම කෙනෙක් පිළිගන්න එකක් නැහැ. ඕගොල්ලෝ කොහොමද කියන්නේ සර්වචන්නාන්තේ කෙලවරටම ගියයි කියලා අපේ එකනක් කියන්නේ එහෙම තමයි. අපේ බණෙත් එහෙම තමයි තියෙන්නේ. අපිත් ඒ වගේම අප කැප වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් ඔතන ওই තියෙන ප්‍රශ්නේ මනුෂ්‍ය ප්‍රශ්නකුත් තියෙනවා. ඔතන යක්ෂ ප්‍රශ්නකුත් තියෙනවා. තීසම් ප්‍රශ්නකුත් තියෙනවා. දේව ප්‍රශ්නකුත් තියෙනවා. දෙවි කෙනෙක් මේක දිහා බලන්නේ. දැන් දෙයියෝ කෙලිම උද්දජන්හන්ස ළඟට ඇවිල්ලා ආ කාලයකට පස්සේ මම ඒකට වෙච්ච කෙනෙක් දැක්කා. කොහොමද ඒකට උනේ කියලා. එතකොට ඕගතරණේ බුදුරජාණන් දේශනා කරන්නේ අනායෝහං අපතික්කා. මම එක තැනක ලැබුණෙත් නැහැ. උණට ඉරි දබි ගැහුවෙත් නැහැ. අනායුවන් අපතිට්ටං ඕගමතරිසති. ඒක දෙයනාතර බෑ කියන්නත් බෑ නෑ කියන්න බෑ තේරෙන්නේ නැහැ කියනවා. කොහොමද සාංශ මේ ගමනේ අත්තිකිලමතාන යෝගයටත් වැටෙන්නේ නැතුව කාමසුකල්ලි කාණ යෝගයට යන්නෙත් නැතුව අති දහවණයට යන්නෙත් නැතුව අති කුසීත වෙන්නෙත් නැතුව මේ ඡණ්ඩ වතුර එකට වෙන්නේ. ඉතින් ඒක මෙතෙන් එනකොට මේ දේවතාවම කියලා හිතන්න අමාරුයි. මේ දේවතාවා මේ దేవතාව අහනවා කති ජහේ කති චින්දේ කුමක් අතෑරලා කුමක් කපලා කුමක් ඊතර වෙලාද ඔබ වහන්සේ මේ ඕගතරණේ කරේ මේ අභිධර්මී කරගත්ත දෙවි කෙනෙක් වගේ මට පේන්නේ. ඒකයි ඉලක්කම් තියෙන්නේ. අපි දන්නවා කාර්යෝ ගත්ත ගමන් ওই ඉලක්කම් එක තමයි වැඩ යන්නේ. මේ දෙයියෝ කොහොම හරි අපේ සිංහල භාෂාවෙන් කියන වලිගේ පටලවා ගත්ත දෙවි කෙනෙක්. කොහොමද කරේ? ඉතින් ඔක්කොමලා දෙයියෝ එහෙම තමයි. කුමන පහක් අතහැරලා කුමන පහක් ගෙවම් කරලා කුමන පහක් ඉක්මවලද වහන්සේ ඉතරුනේ කියලා. ඉතින් එතින්දිත් බුදුහාමුදුරුව අපි දැන් පොඩි සපෝට් එකක් දෙනා වගේ පංචජයේ පංචචින්දේ පංච පංච චුත්තරි කියලා පහේ ඉලක්කමෙන් දෙනවා. පහක් සිඳලා පහක් අතහැරලා පහක් ඉක්මවලා ඊට පස්සේ සංඝාතිගෝ මේ බැඳීම් ඉවත් කරලා මම සංසාරේ ගොඩ වුණා කියලා. ඒ නිසා අපිට ඒකේ දෙයියෝ මේ අභිධර්ම කාර්යයක් කියලා අතුවාචාර්ය වංශනමක් කියලා කිව්වට මොකද බුදුරණන්සියාගේ පහේ ඉලක්කම දීපු නිසා ඉතින් දැන් දැන් කට්ටිය දැන් පහේ ඉලක්කම හොයනවා. ඉතින් ඔකේ බුද්ධ ජයන්ති පරිවර්තනේ පහක් අතහරිනවා පහක් සිදිනවා පහක් ඉක්මවනවා කියලා තිබුණාට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ අටුවාව පොත බැලුවොත් පේනවා මේකේ කියන්න අදහස් ගොඩක් දෙන්න පුළුවන්. නමුත් සමහරවට අටුවාචාන් වහන්සේ ඒකාන්ත උත්තරයක් දෙනවා. සමහරවට යෝජනා කරනවා. මේ කියනවා පංච ඕරම් භාග්‍ය සංයෝජන කඩලා පංච උද්දම් භාගයේ සංයෝජන සිඳලා පහක් ඉක්මවලා සංඝාතිකෝ ඒ කියන්නේ ඇලෙන බැඳෙන දේවල් අයින් කරලා ඒකට උණයි කියලා. ඉතින් ඒ ඕරම් භාගයේ උද්දම් භාගයේ කියන සංයෝජන ගත්තොත් මේ පෘථග්ජන කෙනෙක් රහත් මාර්ගයේ දක්වා සුවාන් මාර්ග ඥානයේදී ඒ සංයෝජ්‍ය ධර්ම තුනක් අයින් කරන බව සාමාන්‍ය පොතපත කියවන ඇත්තෝ දන්නේ. මේ මොකද ඒක මේ රත්න සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ටිකක් ගැඹුරකට හදාරන්න වෙනවා. ඊගාව මාර්ග ඥානයේදී කිසිම කෙලෙසයක් කැපෙන්නේ නැහැ. කෙලෙස් දුර්වල වීම විතරයි වෙන්නේ කියන්නේ. ඉතින් ඒකට ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ බුරුම මේ මහසි ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් බුද්ධඝෝස ආචාර්ය වගේ ඊට කලින් හිටපු ආචාර්යන් වහන්සේලා කාමරාග පටික කියන ඊගා සංයෝජන දෙක දුර්වල කරගෙන දෙවෙනි මාර්ග පළවෙනි මාර්ගයෙන් ඉඳලා දෙවෙනි මාර්ගයට යනවා. ඉතින් ඒක ඒ දුර්වල වීම භාවනා කරන යෝගාවචරයට වැටහෙන විදිහ එකක්ද සම්පූර්ණ කපලා දාන එක නෙමෙයි වෙන්නේ. ක්ලාන්ත කරනවා, ඇල්මරනවා විෂ කපනවා. තීරණ එකක්ද ඊට පස්සේ ඒ අල්මරාගත්ත ඒ විෂ කපාගත්ත බාගෙට මරාගත්ත ඒ ක්ලේශ ධර්ම දෙක අනාගාමී වෙනකොට කැඩෙනවා. එතකොට තමයි කාමරාග පටික දෙක අයින් වෙන්නේ. ඒ කියන්නේ තාමත් සුවන් වෙච්චි උත්මේ ගාවත් මේ දුර්ල වෙච්චි හෝ කාමරාග පටික තියෙනවා. ඉතින් එතකොට හරි අමාරුයි Tamanට තේරුම් අරගන්නත් මම දැන් සෝවාන්ද නැද්ද කියලා ටික කාලයක් යනකොට. ඒ වගේ මෙයා ක්‍රියාකාරකම් දැකලා වෙන කෙනෙකුට තීන්දුව කරන්නත් බෑ. මෙයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා අපි හඳුන්වන පළවෙනි සංයෝජන ධර්ම තුන අයින් වුණාට ඒ කෙනත් රාජරාජ මහා මාත්‍ය තිත්‍ය තිත්‍ය වාසකයන් තිත්‍ය ශ්‍රාවකයන් එක්ක සංවාසයට ගියොත් ටික කාලයක් යනකොට යාට මතක නැති වෙනවා මට මට සක්කාය දිට්ඨිය නැතිලා නැහැ කියලා හිතනවා. මොකද වාද විවාද වලට පටලැවෙනවා. අනවශ්‍ය දේවල් වලට පටලැවෙනවා. ඉතින් එයා <clears throat> තමයි මේ ඇති කරගත්ත ධර්මයට ගැළපෙන සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් වනවාසී ජීවිත ගත කරන්න ගත්තොත් ඉදිරි ගමනක් ඒ සැකේන අඩුයි. ඒක මොකද තාම විචිකිච්ඡා කියන චෛත්‍ය කෙලෙසේ තාම තියෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨි මේ නෑ බුද්ධච්ච කියන කෙලිසේ තාම තියෙනවා දැන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවේ නැති එක. නෑ කාමච්ඡන්ද නෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතින් ඔය තුනේම සිටින වෙනස කෙලෙස් අතින් බලන විශාල බර බිම තැබීමක්. නමුත් මේ ඇතුලෙන් බිම තිබ්බට ගත කරන්නේ කෙලෙස් පරිත පුද්ගලෙත් එක්කනම් මෙයා ළඟ තාම ඒ නරක ඇසුර නිසා නැත්නම් ජීවන රටාවේ දුර්ලභම නිසා නැත්නම් පිස්සම් පිහට්ටම් ඇසුරු කිරීම නිසා ශක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙව් කෙනෙක් ඊට පස්සේ සකදාගාමි වෙනකොට තව කෙලෙස් දෙකක් දුර්වල වීමද මේ සිද්ධ වුනේ. එහෙම නැත්නම් තිබුණු සෝවාන් මාර්ග ඥානයේට සමාපත්තිය සමවැදීමත් කියලා තේරුම් ගන්න බෑ කියන එක අපේ ලොකු සාංශේ ලිඛිතව සටහන් කරලා තියෙනවා. ඒ නිසා බොහෝ විට සෝවාන් මාර්ග ඥානයේටම නැවතත් සමාපatti වශයෙන් සමාදින වේලාවක මේක සකදාගාම කියලා හිතාගන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒ පුද්ගලයාට අදිමානී කියන চৈতසිකේ ආරූඪ කරන හැර දෝෂයක් දකින්නේ. මොකද ඒව මනින්ද ගිරන්න කෝදුවක් නැහැ. කුත්තු කරලා බලන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ අනාගාමී මාර්ගයේදී සිද්ධ වෙන්නේ අපි කියනවා සාමාන්‍ය වචනයෙන් අටුවාචාන් වහන්සේ අපිට පුරුදු කරලා තියෙන විදිහට සෝවාන් වෙනකොට සීලය සම්පූර්ණ වෙනවා අනාගාමීට සමාධිය සම්පූර්ණ වෙනවා. කාමරාග පිටික දෙක නැති වෙනවා. ඉතින් මේ සමාධිය සම්පූර්ණව පෙන්නේ කාමරාගේ නැතිවීමද පටිගේ නැතිවීමද කියලා බැලුවොත් හුඟක් වෙලාවට පටිගේ නැතිවීම තමයි පේන්නේ ගැතුමක් නැතිලා යනවා ඊට පස්සේ. ඒක සුද්ධෙක් ලියනවා අපි දන්නේ නැහැ අටුවාචාන් වහන්සේ සුද්ධ ලොකුද සුද්ධට වැඩි අටුවාචාන් වහන්සේ ලොකුද අපි කවුද සාකන්නේ කියලා. සුද්ධ කියනවා තමන් ළඟට එන ඕනම ප්‍රශ්නකින් ඒ හරහම උත්තර හොයන්න පුළුවන් කියලා අනාගාමි කෙනා. අනික් කෙනා ප්‍රශ්නේ අරගෙන නීතිඥයෝ ගාවට යනවා, බැංකු මැනේජර් ගාවට යනවා, කේන්දර බලන්න යනවා, ගුරුන්නාංශ ගාවට දුවනවා ප්‍රශ්නයක් කරගෙන. හරියට වෙන මේ ප්‍රශ්න ගැන උත්තරයක් කියලා. ඒ ප්‍රශ්නේම විග්‍රහ කරනවා ඒක ප්‍රශ්නයකට ගණන් ගන්න එපා. ඕක වෙච්ච දෙයක්. ඕක තමයි පටිච්චසමුප්පාද කියන්නේ. ඕක බාරගන්නදී කිය. හැබැයි ඒක කියන එක බාර තේත්තු ගන්න විදිහට කියන්න පුළුවන් ඉඳ බැයිද කියලා කියන්න බෑ. ඒ වගේම කියලා තියෙනවා මේ පොත ලියපෙකන මේ පරිේශණය සඳහා මේ වගේ අනාගාමියත් ගොඩක් හම්බෙලත් නැහැ මේ එක්කෙනෙක් අනාගාමි කියලා හිතාගෙන තමයි මේ කියන්නේ කිය. මේ කරපු පරිේශණයට සෝවාන් වුණා කියන කට්ටන් කීප දෙනෙක් හම්බෙලා තියෙනවා. එංගල ඇමරිකාවේ කරපු එකක්. අනාගාමියත් තේරුනේ කෙනෙක් මෙහෙම ඉන්නවා එයා ළඟට ගිහලා ඕන ප්‍රශ්නයක් අහුවොත් එයා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හදලා දෙනවා. ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ කාටවත් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ යාර මොනම දෙයක්වත් ලෝකේ ප්‍රශ්නකුත් නෙමෙයි. හැබැයි මොකද හේතුව? පටිගේ නැහැ. අල්ල බදාගෙන ගැටීමක් නැහැ. ඉතින් ඒ නිසා අනාගාමී වුණාට පස්සේ පිට කෙනෙකුට රහත් වුණා වගේ පේනවා. එතකොට බුද්ධම් භාගිය ඊට පස්සේ තව සංයෝජන පහක් කාමරාග පටික ආදි වශයෙන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා වශයෙන් මේ උද්දම් භාගයේ සංයෝජන පහක් තියෙනවා. ඉතින් ඒව පිළිබඳව මේ ගොඩාක් අඩුයි මේ මූල ධර්මානුකූල උත්තර සාමාන්‍යයෙන් උත්තර වගේ දීලා තියෙනවා. ඒව ගොඩාක් වෙලාවට Taman අර සෝවන් වුණා වගේ කියන කට්ටිය පුදුම පටලවාගෙනලා පටලවනවා කියනවා. ඒගොල්ලෝ අර පොත ප්‍රමාණ කරගෙන මට දැන් මේක නෑ මේක නෑ ඒ නිසා ඔබ වහන්සේ මොකද කියන්නේ මම දැන් අනාගාමිද නැත්නම් රහත්ද පොඩ්ඩක් කරුණා කරලා මගේ මේ කොලේ අසං කළා දෙන්න කියලා මම රහත් කියලා ඇවිල්ලා අසං කරගෙන ඉල්ල ගන්න. ඒ මොකද ඒ අර පොතේ කියලා තියෙන දේවල් ප්‍රමාණ කරන්න ගිහිල්ලා. ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. අත්දැකීම කෙලින් කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ඕරම් භාග්‍ය උද්දම් භාග්‍ය සංයෝජන අතහැරලා මේ සංසාර සැඩ වතුර එකතුණා කියන එක දැන් දෙයියෝ ਸਰුවචනාංශේ විතරයි අරගෙන තියෙන්නේ. අනිකුත් මහා කාශ්‍යප, සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, ආනන්දනන්ද රාහුල කිසිම කෙනෙක් ගණන් අරගෙන නැහැ. ඉතින් මේක තියෙනවා මහායාන පිළිගැනීම. මහායාන වෙන්නේ සම්මා සම්බුදුනොත් විතරයි නිවන් දකින්නේ. අනික කිසිම රහතන් වහන්සේ නමක් පළවෙනි වන්තියේ නිවන් දැක්කේ නැහැ කියලා ඒ මේ දෙයියෝ වගේම නිදුකානන් වහන්සේ කියලා රහතන් වහන්සේ කියලා අමතන්නේ සර්මා සම්බුදුන් වහන්සේට විතරයි. ඒක මහායාන උගන්වීමේ ක්‍රමයක්. ඒ නිසා හැම කෙනෙක්ම බුදු වෙලා නිවන් දකින්න ඕනේ. අනික නිවන් එච්චර ගණන් ගන්න නෑ ඒගොල්ලෝ. ථේරවාදී කියලා කියන්නේ තුන් ක්‍රමයකට නිවන් දකින්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට යන්න පුළුවන්. පසේ බුද්ධත්වයට යන්න පුළුවන්. ශ්‍රාවක බෝධියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට හීනමානයි කියලා ඒගොල්ලෝ නමක් දාලා තියෙනවා. අරකට මහා යානි කියලා දාගෙන තියෙනවා. ඉතින් අපි ඒකට තේරවාදය කියලා දාගත්ත හීනයානි කියන එක නෑ. තීරවාදේ, ඉෂ්ඨවිරවාදේ කියලා දාගෙන තියෙනවා. ඉතින් ඕවයිටි තියෙනවා. අතර මූල ධර්මයේ ප්‍රශ්න. අන්තිම ප්‍රශ්න ඔක්කොම ඉක්මවලා බාගෙට දැම්පිච්ච යාළුවට විශාල ප්‍රශ්නක් ඇති වෙනවා. කියන්නේ භාවනා කිරීම නිසා ඔළුව අච්චාරු වෙනවා. කියන්නේ පොත විතරයි තියෙන්නේ. ඉතින් මේ පොත බලාගෙන විශාල කට්ටිය මේ අනුන්ට උගන්වන්න යනවා වගු හදනවා චක්‍ර හදනවා ප්‍රස්තාර ඇඳගෙන පුදුමාකාර විදිහට වැඩ කරනවා. ඉතින් ඒක මං වගේ කෙනෙකුට එච්චර හිත ගැත්තේ නැත්තේ මම පස්සීතර ආපු කල්පනා තියෙන විද්‍යාව හදාරපු නිසා පේනවා විද්‍යාඥ මොන කෑමනක්ද කාලා තියෙන්නේ කියලා. අරක මේක කිව්වා මේක මේක කිව්වා මේක මේක කියලා පරිශීලනය කළා ඒක බොරු කරන්න තමයි පරිශීලනය කරන්නේ. ඔච්චර විද්‍යාව කියන්නේ. මාස 6කට ඉස්සෙල්ලා Taman ගරු කරපු ඒ මත ඒ ආචාර්යයන් වහන්සේලා බොරු කරන එක තමයි විද්‍යාවෙන් කරන්නේ. ඉතින් විද්‍යාවේ යම් සමීකරණයක් ඔළුවේ තියාගෙන හිටියොත් ඒකම ඇත්ත. පුතා මාතයන් කියන බොරුය. ඉතින් ඒ වගේ වගු හදාගෙන චක්‍ර හදාගෙන ඉන්න කට්ටියත් ඉතින් අලුත් දෙයක් වෙන්නේ නැත්නම් ඔක පුස්කණ්ඩ එපායි පුස්කණ්ඩ දෙන්නේ. ඒගොල්ලෝ අලුත් අලුත් මත හොයනවා. වෙනකොට ඒ කට්ටිය බුදුහාමර උඩින් යන්න හදනවා. හැබැයි තියෙන්නේ අරව මෙව පොත්වල තියෙනව ඒකට ඒ බුදුම පන්දිසාංශ කියන්නේ කරල්ල ඇඳිනවා කිය. ගොවියා ගොවිතැන්පත් කරලා අස්සන්නේ ලියාගත්තට පස්සේ අඩු කුලේ මිනිස්සු කටවට පෙට්ටි අරගෙන ගිහිල්ලා අර උඹරේ ඉතුරු වෙච්ච කරල්ල අහුලනවා යා. මඩ වැඩි එක ගන්නෑ අර කොන කරන්නෙත් නෑ පොහොර දාන්න ඕනෙත් නෑ. ඒ කරල්ල ඇඳින්න ගොයියර තහනම්. ගොවිතැන් කරන්ඩ ගොයිගම නොවන කුල තියෙනවනේ. ඒ කුලවල තියෙන පහත්ම කුලවල කට්ටිය කරන්නේ ඒ කටවට පෙට්ටි අරගෙන ගිහිල්ලා ගෝයන් කබවු තැන් වල තියෙන කරල්ලා හිනවා. ඉතින් අද තියෙන ඔය විද්‍යාවත් කරල්ලා හිඳිලක් විතරයි. ඇත්තටම විද්‍යාත්මක පරීක්ෂණ සිදුනේ දෙවෙනි ලෝක යුද්ධයේදී විතරයි. මොකද හැම තැනම තුවාල වෙච්ච මිනිස්සු හම්බුණා, ඔළුව තුවාල වෙච්ච කට්ටිය. ඒතකොට දැනුණා මෙතන තුවාලනොත් ඇහැපෙන්නේ. මෙතන තුවාලනොත් කන ඇහින්නේ. මෙතන තුවාලනොත් කියලා ඉතින් මොලේ මැප් එක ඇඳා. අතපය කැපුණා. තුවාල බෙහෙත් දැම්මා. තිබුණේ නෑ උපකරණ සමහර සනීපුණා සමහර සනීපුණා නිසා පුදුමාකාර දැනුමක් ආයදායින් පස්සේ කිසිම වෛවිද්‍යා වර්ධනයක් වෙලා නෑ විද්‍යාව දැන් කරන්නේ කොත්තු රොටි ගන්න එක තමයි අරකින් කෑලි ටිකක් මේකෙන් ටිකක් කෑලි ගහලා ටොක්ක ටොක්ක ටොක්ක ගහලා කොත්තු රොටි බෙදන එක තමයි තියෙන්නේ අද විද්‍යාවේ තියෙන්නේ ඒකේ තිප්පෙත් ඒකට වෙච්ච තිත්ත රස නිසා විද්‍යාව නරකින්ද නෙමෙයි මම මේ කියන්නේ ඒකේ තියෙන තිත්ත රස නිසා සමීකරණයක් කියනකොටම පේන්නේ කොත්තු රොටියක් ආවා මොකද මේ ඔක්කොම කැලේ එකතු වෙලා ගාලා ගාලා ගාලා අද ඉස්සර කට්ලට් හදනවා, පැටිස් හදනවා, ගෝදම්බ රොටි හදනවා ඔක්කොම ඉතුරු වෙච්ච කුණු කන්දල් ටික එකතු කරලා තමයි කරන්නේ. එම හරි ආසයි ඉස්සර පැටිස්, කට්ලට්ස් නැත්නම් ගෝදම්බ රොටි කන. ඉතින් නూరుින්දලා කොළඹ ඉඳලා නూరు යනකොට හතරමඟ හන්දියක ඔය මේ වසික නග කරනවා. ඉතින් ඒ දවස්වලම තිබුණා තවත් ගුණයක් මයි ළඟ ඕවත් කන්න ආස හැබැයි සල්ලි දෙන්නත් කැමති නෑ සල්ලි. හෝටලේ රෝරෙන් කන්නේ. පස්සේ ගිහලා ඕ ගාලා දෙනක ඉන්න වෙලාව හුවා දෙක තුනක් බස්සලා ඊළ ප්ලේන් ටික විතර සල්ලි දීලා එනවා. හැබැයි ගෙදර යන්න ඉස්සෙල්ලා ෂූටින් ඩයිරියා සූස් කාලේ ඉඳ ගන්න ඉස්සෙල්ලා බඩේලියා. ඉතින් අන්ලොක් කරනවා රටේ තියෙන කුණු කන්දල් කාලා ඇවිල්ලි වල මේ බණ්ඩාර කරන කියලා. අර කන්න කැමති මොකද ඔක්කොම දවස් ගානක් පමා වෙච්ච ඒවා ඉතුරු කරලා ගහන කොත්තුවට තමයි කොත්තු කියන්නේ කුත්තු කියන එක මං හිතන්නේ. ඉස්සර තිබුණ ක්‍රම. ඒ වගේ තමයි මේ සමීකරණ හදලා එකතු කරලා දෙන ක්‍රමය කරල්ලා හින්දින ක්‍රමයට කියන්නේ විද්‍යාවේ secondary data analysis කියලා. රිසර්ච් කරන කට්ටිය ගාවට ගිහලා ඒගොල්ලෝ පාවිච්චි කරපු නැති තොරතුරු ටික එකතු කරගෙන ඔෆ් එයා කන්තෝරුව කියනකන ලස්සන තීර එකක් හදනවා. මොකද එක මිනිහෙක් රිසර්ච් එකක් කරුවොත් ශේෂ්ත්‍රයේ 10%ක්වත් තොරතුරු Tamange තීසීස් එකට ගන්නෑ. ගොඩක් අහක යනවා. අන්න ඒව එකතු කරලා හදන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක දිහා දකින්නකොටම පේනවා ඒව නරක නිසා නෙවෙයි. හැබැයි මේ ශේස්ත්‍රී ගත්ත තොරතුරු නෙවෙයි. ගොවිතැන් කරලා හින්දපු කරල් නෙවෙයි මේවා. අන්න ඒ නිසා මේ සමීකරණ පිළිබඳව එහෙම නැත්නම් මේ මූල ධර්මත් එක්ක යනකොට ඒක පිළිබඳව ඒක ඇත්තුවත් බැරි නැතුවත් බැරි යකෙක් මත්ම හරි සතුටු වුණා බුදුම පන්දි ස්වාමීන් වහන්සේව හොඳටම දන්න කෙනෙක් මේ මූල ධර්ම ප්‍රතික්ෂේප කරුවා ඇති. අභිධර්මයේ ප්‍රතික්ෂේප කරුවා. අභිධර්මයේ පිළිබඳව කෙලපැමිණිච්ච කෙනෙක් ත්‍රිපිටක සංගායනාවේ ඕසාන පරීක්ෂණ මණ්ඩලයේ හිටපු සමාජිකයෙක්. ඒ කියන්නේ ඔක්කොමල මේ දක්ෂය හදව පොත හෘද වේදික කියලා බන්න මණ්ඩලෙ ඉඳලා තියෙනවා. හැබැයි කොයි ඊට වැඩි වටනවා සතිය ඊට වැඩි වටනවා හුස්ම ඊට වැඩි වටනවා පොළවේ බිම කකුල තියෙනකොට කකුල තියෙන බව. ඉතින් අපිට ඕන කරලා තියෙන දැන් පොළවේ කකුල තියෙන දැනුමින් උද්දම් භාගී ඕරම් භාගී සංයෝජන නැති වුණාද කියලා දැනගන්න ක්‍රමයක් ඕන කරන්නේ. එහෙම ක්‍රමයක් හෙව්වොත් මගේ ක්‍රමේ මයි ළඟ සක්මන් කරන එකට ගැලපෙයි. එහෙම සමාගමකුත් නැහැ. මං ගන්න හුස්ම මට වැටෙන ආකාරයෙන් මම ඉන්නේ කොතනද කියලා මට යම් ප්‍රමාණික ඉඟියක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් මයි ළඟම ඉඳගෙන හුස්ම ගන්න අනිත් එක්කනට මට සතිය රහිතව හෝ සතිය නැතුව ඒ කෙනාට ඒක අදාළත් නැහැ මම මේ හුස්ම හුස්ම කියන්නේ නිවන් දකින්න කියන එක දන්නෙත් නැහැ යා. සතිය පිටවන්න කියන එක දන්නෙත් නැති වෙන්නේ ඊට තියෙන. දන්නව වෙන්න පුළුවන් හුස්ම අහුවෙන්නේ නැති වෙලා තියෙන පුළුවන්. අහුවෙලා තියෙන පුළුවන් යා දන්නේ නැහැ මේ හුස්මෙන් ආනාපාන සති සූත්‍රයේ 32 ක්‍රමවලට නිවනට යන හැටි. ඒකෝර මෙයා කියන එක අරය ඇහුවොත් දෙක ගැලපෙන්නේත් නැහැ. එහෙම පොදු න්යාමකට යන්නත් බෑ. බැරිත් නැහැ. නැත්නම් ආනපන සතිය දේශනා කරන්නේ නැහැ. ඒක නිසා ඒ උද්දම් භාගයේ වරම් භාගයේ සංයෝජන හැරදැමීම පිළිබඳව ඒ උරක සූත්‍රයේ බුදුජානන්සේ සඳහන් කරලා තිනවා උරගයා කියන්නේ කබරයා එහෙම නැත්නම් ගැරන්ඩියා නැත්නම් බඩගා යන සත්තු ක්ෂීරපායයට ඉස්සල්ලා හිටපු පරිණාමයේ සතා ඒ සතා වැවෙන්න වැවෙන්න හැව හලනවා කියලා එකක් තියෙනවා. එයාගේ අර ඇතුළත වර්ධනය එනකොට පිට තියෙන හැව බාධාවක් වෙනවා. බාධා වුණාට පස්සේ හොම්බ උලලා උලලා උලලා සිඳින්න ඕනේ. හැව කුණක් කඩා ගන්න ඕනේ. හරියට මේ රඹුටන් ගෙඩියක ලෙල්ල ගලවනවා. හරියට මැංගුස් ගෙඩියක ලෙල්ල ගලවනවා වගේ. ඒක පවුර පවුර ගන්න පවුර ගන්න බෑ. ඊට පස්සේ මුලිකම ගලවලා දැම්මට පස්සේ තමයි ඒක නිකන් නාලා ගොඩ ආවා වගේ අලුස්සතෙක් බාටපත් වෙනවා. අර පරණ හැව අහනවා. ඊට පස්සේ ගස් දෙබලක් අස්සේ රිංගපුවාම ආ ඊටු හැව කැල ගලවලා දානවා. ඉතින් ඒක තමයි උරගෝ ජින්නමේ තචම්පුරාණන් කියලා උරගයා යම්සේ තමන්ගේ පැරණි හැව අතහරින්න ආසේ අපි නිතරම සීලයක් අතහැරලා අදි සීලයක් අල්ලනවා. සමාධියක් අතහැරලා අදි සමාධියක් අල්ලනවා. ප්‍රඥාවක් අතහැරලා අදි ප්‍රඥාවක් අල්ලනවා. ඉතින් ඒකෙදී අතාරිනදී අතාරින් නැතුව පරණ සීලෙම තාම අගේ කරමින් ඉන්නවනම් ආයුහණේ කියලා කියන එක තැනක ටැග් ගහනවා එයා වතුර ගිල්ල නැහිනවා. එයා සීලය අලුත් කරන්නේ නැහැ. තියෙන සීලේ තමයි රකින්නෙත් නැහැ නැත්නම් ඒක ඔයේ නිකන් බැජ් එකක් එල්ලගත්තා වගේ තියා ඉනවා සීලේ ආභරණයකට. නමුත් සීලේ අදි සීලයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට සීලය බරක් වෙනවා. හරියට හැව ගැලවිලා ඔළුවෙන් ඇඟේ ඇතිලි ඇතිලි අනේකක් වගේ. ඒකට කටුකුරුන්දේ ස්වාමීන් දීපු නිදර්ශනය තමයි අපි මේ සීලයට බැස්සයි කියවට පස්සේ අට සිල් නව සිල් දස සිල් සාමනීර උපසම්පදාදී අපි අර ගිහි නම්බුනාම වැඩක් නැහැ. තාමත් මේ උපසම්පදා වෙලත් අර ගිහි නම්බුනාම ගන්නවනම් අර හැව අරගෙන යන කෙනෙක් වගේ. හැව එල්ලගෙන යනවා. ඉතින් කටුකුරුසි ස්වාමීන් වහන්සේ ලියන්නේ බික්කු ඥානানন্দ. ඉතින් ලොකු වැදගත් ස්වාමීන් වහන්සේලා පොත් බලලා අපෝ නිකම්ම බික්කු හිතන්නේ. MSc නෑ PhD නෑ මුලට කෑල්ලක් නෑ කියලා පොත විසිකරනවා. කිසි කරන්නේ තේරෙන්නේ නැති හින්දා වෙන්න පුළුවන්. කියන්නේ අර භික්ෂුව කියන එකට ඉස්සර පස්සර කෑලි නැති නිසා. ඒ කෑලි තියෙන අයට ස්වාමීන් වහන්සේ කිව්වේ මේ හැව හැලුවට චින්ද කරගත්තට ජහාති කියන එක කරලා නැහැ. ඔළුවෙන් ගලවගෙන තියෙන පොඩ්ඩක්. හැව බුරුල් වෙලා තියෙනවා. නමුත් ඊටු කෑලි අහලන්නේ නැහැ. ඒක නිසා සීලයක් අල්ලගත්ත කෙනා ඒ සීලෙම දිගටම ඉන්නවා කියලා කියන්නේ ආයුහනේ ආදානි අනාදානං අනායුවං ආයුවනේ එතකොට එයා ඒ සීලයේ මේ සිල්ලුතුන් අතර එක තැනක හිරටක් ගහලා මට වැඩි සිල්ලුතුන් මට වැඩි සීලේ අඩු කට්ටිය පහත් මට වැඩි සීලේ වැඩි කට්ටිය උතුම් උතුම් කියලා ඒකෙන් මාන්නයක් හදාගන්න අසත්පුරුෂ වෙනවා සීල කියන්නේ එහෙම නිශ්චය එකක් නෙවෙයි හැම වෙලාවෙම අදි සීලයට යන්න ඕනේ ඉතින් යම් කිසි කෙනෙක් ඒ Taman ඉන්න සීලයම ටැග් ගහලා නතරලා හිටියොත් ඉතින් ඒ කෙනාට මේ භාවනාවේ ඉදිරි ගමනක් උපනායනයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් නිතරම සීලය ගැන කල්පනා කරලා සමාදාය සික්කත සික්ඛාපදේශ තමයි සික් සමාදාන වෙච්ච ශික්ෂාපදේ නිතර අලුත් දෙයක් කරන්න ඕනේ. අලුත් දෙයක් කිරුවේ නැත්නම් සීලය සීලබ්බත පරාමාශයක් වෙන්න ඉඩ තියෙනවා. සීලය පරාමාශ කරා වෙනවා. මම ආශාවල් සිල්වතෙක් කියලා උපන්නෙත් ඒක මැරෙන්නෙත් ඒක. ඒක අලුත් වැඩියා වීමක් නැත්තම් එහෙම නැතුව Taman මේ පන්සිල් ඉඳලා අට සිල් යන්නත් ඉස්සෙල්ලා නව සිල් වෙන්න දස සිල් වෙන්න උපසම්පදා වෙන්න දැඟලුවොත් අර සීල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අධිවේගයටපත් වෙලා ගහගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සීලේ Tamanට දරා ගන්න, හිත් වදින්න, තේරෙන්න ටික ටික ටික ටික වර්ධනය වෙන්න ඕන. ඒක නිකන් උරගේ හැව හලන්න වගේ. ඒ වගේම ශීලබ්බත පරමාස කියලා ඒකට එක එක නැක එක අර්ථකථන දෙනවා. ඉතින් සීලය අල්ලගෙන මම අසවල් සිල්වතෙක් කියලා කියන්න පටන් ගත්තොත් පරාමාශයට වෙනවා. ආමර්ෂණේ සම්මර්ෂණේ වෙනස්. පරාමර්ෂණේ කියලා කියන්නේ ඒක ආඩම්බරයක් කරගන්න හදන. සිංහලෙන් අපි කියන උපාධි කෝට්ටයක් කරගන්න හදන. යන යන තැඟල මේ කෝට් එක දාගෙන යනවා. ඉතින් අපේ ඉස්කෝලේ tie දවස්වල ලොකුවට උත්සව තියෙනකොට මේ අපේ හිටියේ සුපර් ග්‍රේඩ් ප්‍රින්සිපල් කෙනෙක්. ඉතින් ආයෙ දාට ටයි කෝඩ් ගහලා උපාධි කෝට් එක දාගන්න. මිනිහට කොටයි. ඉතින් අපි පෙන්ගුයින් කියලා කියන්නේ. ඉතින් අපිට zoo බඩ් නු ගන්න මැඩම් කිව්වා සිවිල් කරන්න එපා. ඌ කරන්න හොඳ නෑ හරි මේ ඉතින් අපිට නරකම දෙයක් නෙවෙයිනේ. පෙන්ගුයින් වගේ ඒලාට දාගෙන ඉන්නවා. ඉතින් පුස්කන්ත වදිනවා හැබැයි. උපාධි කෝට් එකට සල්ලි ගෙවන්න ඕනේ යුනිවර්සිටි එකෙන් අරගෙන ඒක තියෙන්නේ කාමරයක. ඉතින් ඒකේ අයන් කරලා තමයි කරේ දාගන්න පුළුවන්. නැත්නම් අරිම ගඳයි. ඔය හැම උරුලාවම අඳලානේ තියෙන්නේ ඔක. ඕක ඇඳගෙන ෆොටෝ දාලා ඉන්නවයි කියලා කියන්නේ ඒ ඇඳපු එකත් අපුල්ලන්න වෙනවා. ඌත් විල්ලාවට දාන්න වෙනවා උපාධි කෝට් එක. ඉතින් උපාධි කෝට් එක දාගත්තට පස්සේ ඉතින් අමුතුයි. ලුවටත් එකක් දානවා. ඉතින් අපේ උපාධිය දෙන වෙලාවේ ඉතින් රුපියල් පහක් දීලා ගත්තා අපිත් ඕක. එල කට්ටිය ගිහිල්ලා මේක අයන් කරලා පෙරලා දෙන්න ඇවිල්ලා මැද්දලා ඒක ඇඳගෙන ෆොටෝ ගන්නවා. මට වසවිලි ලැජ්ජයි මේක ගලවනකම්. ඉතින් ඒක උපාධිය දෙනකොට මේ අපේ හිටිය මේ උපකුලපති ඇවිල්ලා මල් මාලයක් බෙල්ල උල්ලර දානවා ෂේක් හෑන්ඩ් කරනවා. ආයෙ මල් මාලයක් උල්ලර දානවා ෂේක් හෑන්ඩ්. ඉතින් පහුවෙන්ද ආරංචි වෙනවා වයිෆ් දැක්කලු රෑත් කරනවලු මිනිහ එක නින්දෙම. ඇයි 1000 ගානකට බෙල්ලට මාලයක් දාන්නේ අත අතට දෙන්නයි කියලා? කන්ග්‍රැචුලේෂන් කියනවා. ඉතින් මිනිස්සේ ඒ ඒ වැඩේ කරගෙන ඉන්නවා මට පේනවා ටැග් ගහන හැටි. එකම දේ ලොකුම ලොකු දෙයක්. අපේ පවුලේ වැඩ ගත්තුන් හතර දෙනේ කන ගහන යන්නත් දෙනවා. මේ දරුවට උපාධිය ලැබෙන වෙලාව. ඉතින් ඒ වාගේ එකක් තමයි මේ සීලය. ඒක කරේ දාගෙන ආඩම්බරලා ෆොටෝ ගන්න තියෙන එක නෙවෙයි සීලය කියන්නේ හික්මීම සීලාචාරකම සීතල වීමක් අද ඉන්න තැනින් ඉදිරි තැනට යන්නේ නැත්නම් ඕක නිකන් උපාධි කෝට්ටයක් වෙයි සීලබ්බත පරමාශයක් වෙයි ඒ නිසා ඒක අනායුවන් අපතිත්තන් කියන විදිහට ඕක ටැග් ගහෙන්නත් එපා අලුත් වෙන්න ඕනේ ඒ ගැතිය මම විද්‍යාවේ දකිනවා ඒ නිසා කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාකූල සමීකරණයකට මම ගරු කරන්නේ නැහැ. මොකද මම දන්නවා හෙට වෙනකොට ওই මිනිහා තල්ලු කළා. තව එකෙක් ඇවිල්ලා වෙන සමීකරණයක් ඇවිල්ලා. ඒක හොඳයි. මෙන්න මේකක් මේ බුද්ධ ආගමේ හදන්න බෑ. බුදුරජාණන්සේ එහෙම අල්ලගන්න දෙයක් මේක හදලා නැහැ. අන්න වගේ මේ යම් වෙලාවක යම් කෙනෙකුට සීලයේ පරිපූර්ණ භාවයක් නිසා සමාධියක් ආවට පස්සේ ඒ සමාධියට නමක් දාපු ගමන් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. එහෙම තියෙද්දි බුදුරජාණන්සේ මේක උපචාර සමාධිය, අර්පණ සමාධිය 1 2 3 4 ධ්‍යාන, අරූප ධ්‍යාන කියලා නම් කරලා තියෙනවා. ඒක ඇත්තටම කියනවනම් සරුවචන් ශ්ලෝකේ පහළ වෙනක් ඉස්සෙල්ලා තිබිච්ච එකක්. කාලාර කාලාම උද්දකරාම පුත්‍ර කියනවා හත් වෙනි ධ්‍යානෙ අට වෙනි ධ්‍යාන දක්වා ලැබලා තියෙනවා. ඉතින් ඒ ධ්‍යානවල තියෙන ගුණය පෙන්වන්නේ දෙවෙනි ධ්‍යානය පුරුදු කරපු එක්කනට හිතන්න පුළුවන් මෙයා සමාධියට ලක් වෙලා තියෙනවද මේ අර්පණා මට්ටමේද උපචාර මට්ටමේද පුළුවන් කියලා ඒත් එයා කියන දේ අවංකව ලියනවනම් බොහෝ කල් ඇසුරු කිරීමෙන් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි හිතනවා නෑ මයට අදිෂ්ඨාන ශක්තියකින් මට ධානයක් ලැබේවා කියනකොට ධානයක් යන්න ඕන කියලා මනසේ මොකද්ද වෙනසක් වෙනව? යාදින්නේ. ටික කාලයක් ගියාට පස්සේ ඒ අදිෂ්ඨානේ හරියන්නේ නැහැ. එයාට ධානයත් පිරෙනවා. ඉතින් ඒක කොච්චර දරුණුද කියනවනම් ශීදීනස ගන්න හිතෙනවා. මෙහෙම ධානය තිබුණු මට දැන් අද මේ මොකද වෙලා තියෙන්නේ කියලා. <clears throat> දවසක් ලොකු ආමතුත් එක්ක පොඩි ආමතුරු යනකොට බටපොතු කපන මිනිස්සු දෙන්නෙක් ගෑණි මිනිහයි පාරෙන් ඇලට බහලා තියෙනවා. ඇලට බහලා මිනිස්සුගේ පොඩි ආමතුරු දැක්කලු අත් දෙක වඳුරු අත් දෙකක් වගේ අර බටපොතු වල තියෙන පුස් කෑවිලා දැන් දෙන්න දුක් විඳිනවා. එතකොට මේ පොඩි ආමරණ හිතක් පහළ වෙලා තියෙනවා. මිච්චෙල් ලස්සනට මහානකම් කරන්න පුළුවන්කම තියෙදි වෙනසෙ බටපුතු කපලා ගෑණියෙකු උතර කියලා පෞල් ජීවිත ගත කරන මොනතරම් දුක්ඛිත ජීවිතයක් ගත කරන්න කියලා. ලොකු අමුදරෝ මේ හිත දැකලා මේ පොඩි ආමරණත් එක්ක ගමන් නතර කරලා අර දෙන්නට කතා කරලා තියෙනවා. කතා කරලිවලා මේ දැන් කියන්නේ පොඩි ආමරණ මේ නරක අදහසක් ආවයි කියලා අර දෙන වගතු ගහන්න මෙයා සීරලුවේ ඉස්සල ධ්‍යාන ලැබල සියලු ධ්‍යාන නිසා ඉරහඳ අත ගන්න පුළුවන් තරම් 이르දි බල තිබුණ කෙනෙක් අද වඳුරු අතක් වගේ බටපොතු කපලා කහට පිපිලා. ඒකල බුදු පොඩි ආමතුරන් කියන පොඩි ආමතුරුනේ මේ පාරෙන් බැස්සට ඇලට බඩපොතු කපක් කපා හිටියට කසාද බැන්දට මේ මනුස්සයා මෙච්චරක් හිත දියුණු කරපු කෙනෙක්. අද කොහෙද ඉන්නේ? ඒක දැකපු ඕන කෙනෙකුට හිතෙන තියෙනවා මේ අගා බලන්න මෙච්චර ලස්සන සාසනයක් තියදී පැවිදි වෙන්නේ නැතුව බලන්න අමුදරුවන් රකමින් ගත කරන ජීවිතය නෑ මේ මනස එතනින් වැටිච්ච කෙනෙක්. ඒ තරම්ම මේ ධ්‍යානවල අගයන් ආඩම්බරයක් තියදී ආයෙ කාණුවෙන් පාරෙන් කාණුවට බහිඳ වෙන්නේ ඉඳී තියෙනවා. ඒ ඒම කෙනෙක් විතරයි පාරෙන් බහින්නේ. වෙන ගීයක් දැක්කට සංගය දැක්කට ගණන් ගන්නෑ. ඒ තරම් ධ්‍යානෙ පිළිහෙනවා. බිරුණාට පස්සේ එකයි ඉතුරු වෙන්නේ වහකණ එක විතරයි. අන්තිම ගුරුනාන්සේට වෛර කරන එක. ඉතින් මේ ධානය මේකයි කියලා ටැග් ගහනවා වෙනුවට ඒක පදනම් කරන ඊගාව ධානයට යන්නේ. චින්දේ පජහේ කියලා තියෙනවා. ඒක කඩපන් ධානයි. කඩලා ඊගාකට ඵලයක්. ඊගාට කියන්නේ නැතුව මේකම මල් මාලයක් කරලා දාගෙන ඉන්න ගියාම සිය දෙයියෝ බෙල්ල වටේ ගැරන්ඩියක් දාගත්තා වගේ ණයෙක් දාගත්තා වගේ ඉන්න පුළුවන්. ඕම් බලන්න මගේ නඩපෑ මේ පැත්තේ එකෙක් ඉන්නවා මේ පැත්තේ එකෙක් ඉන්නවා එචරන් එකෙක් ඉන්නවා පිටිපස්සේ එකෙක් ඉන්නවා කියලා බෙල්ල උඩ තව එකෙක් ඉන්නවා කියලා නාගේ කරේ දාගත්තා වගේ වෙනවා. ඒක ඊගායකට යන්න ආධාරකයක් උපකාරයක් කරන්නේ නැතුව මේක නම්බුවට ගත්තොත් ආඩම්බරයට ගත්තොත් අනුමනින ගත්තොත් ඉතින් එතකොට අර චින්දේසා පජහේ කියන මේක කඩන්න ඕනේ. පළවෙනි ධානය කැඩුවේ නැත්නම් කවදාකවත් දෙවෙනි ධානයට යන්න බෑ. ඒතර පළවෙනි ධානයලා දෙවෙනි ධානයට යනවයි කියලා කියන්නේ මේ ධාන කතාවේ නැත්නම් මේ ධාන මාර්ගයේ තියෙන වැද්දගත්ම චෛතසික දෙක අයින් කරන්න ඕන. විතක්ක ਵਿਚාර නිසා තමයි අපි පළවෙනි ධානයට යන්නේ. දෙවෙනි ධානයට යන්න නම් ඒක කඩන්න ඕනේ. ධාන අයින් කරන්නේ. විතක්ක ਵਿਚාර අයින් කරන්න ඕනේ. දැන් මේ දවස්වල ඡන්දෙට දාමරිකව පාවිච්චි කරනවානේ. පිටරට ඉන්න ඔක්කොම දාමරිකව මේ වෙලාවට ලංකාවට ඇවිල්ලා ඉන්නේ. මොකද හැම දේශපාලනඥයම ටෙන්ඩර් දාලා තියෙන දැන් කට්ටිය ගන්න. දැන් මේ කට්ටිය වැඩ කරන්නේ ඒ වෙලාවට දෙන සල්ලි වගේම ජනාධිපති වුණාට පස්සෙත් යනවනේ ඔෆිස් එකට අර පීඑම ඉනේ ගහගෙන කොණ්ඩේ කඩාගෙන. ඒක උඩ ජනාධිපතිට බෑනේ ජනාධිපති වුණාට පස්සේ අර විදිහට ඔෆිස් එකට එන කෙනා ළඟ ඉඳලා පොලිසියට කතා කරලා කියනවා මේ අයින් කරන්න ඔෆිස් එකේ මෙයාට ඔය රාජකාරිය කරන්න කියලා. ඉතින් අර මිනිස්සයා මේ ජනාධිපති කරන්න වැඩ කරපු එක නා ජනාධිපති වෙච්ච ගමන් ට්‍රීට්මන්ට් එකට ගන්න. ගන්න තු කරන්න බෑ. ජනාධිපති වෙන වෙලාවේදී ඇමරිකාන දෙන පොරොන්දු හරච්ච උනාට පස්සේ කරන්න බෑ. ආන්නේ වගේ ඒ තමන් අද අත්උදව් දීපු එක නා ආධාර කරපු දෙන්න අඩු ගානේ తాවකාලික හිත කඳුලට දාන්න නැතුව දෙවෙනි ධ්‍යානෙට යන්න බෑ. මෙතෙක්කල් තමයි ආරක්ෂාව දීපු ඒ හැව ගහක උලලා උලලා උලලා කොහොම හරි කරලා කඩන්න වෙනවා. කඩලා ඒක කේල් ගෙඩි පොත්ත ගලනවා වගේ ගලවන්න වෙනවා. එතකොට තමයි යට තියෙන හැව මේ මතුවලා එන්නේ. ඉතින් අන්නේ ඒකට යුත් කරන්න පුළුවන් ද Tamanට විශේෂයෙන්ම මේ ලැබිච්ච ධ්‍යානයක් ලැබිච්ච මේ සුඛයක් ඊගාව වැඩේට බාධාවක් වෙනවා කියන එක කාටවත් කියලා දෙන්න බෑ. ඒක නමුත් මේ බෑ කියලා කියන්න බෑ. මොකද කටුකුරුදි ස්වාමීන් වහන්සේ මම කීපතාවක් මතක් කරා මේලත් මතක නේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපේ ඉදිරි ගමනට බාධා වෙලා තියෙන අපේ හොඳ ටික තමයි කියලා. අපි මෙතෙක් යම් හොඳක් පිනක් කුසලයක් සීලයක් සමාධියක් අල්ලගත්තා නම් ඒ අල්ලා ගැනීමම අපේ ඉදිරි ගමනට බාධායි වඩා හොඳ අපට ගන්න බැරි අපි අමාරුවෙන් ලබා ගන්නාලද දිනා ගන්නාලද හොඳෙයි ගැලී ගන්නවා. ඒක මානවයට තියෙන විශාල පාඩුවක්. ඒකමයි පාඩුව. ඒ කියන්නේ මම ධ්‍යාන නැති මට ධ්‍යාන ලබා ගැනීමට උදව් කළා වූ මේ විතක්ක ਵਿਚාර දෙක අතහරින්න නැතුව නෑ මම ඒකට කටුගේ මෙයාට කාමරයක් හදලා එයා තියෙනවා මෙයා වැදගත්. ඊළඟ ඉන්න තාක්කල් දෙවෙනි ධ්‍යානෙ යන්න බෑ. ඉතින් ඒ දෙවෙනි ධ්‍යානයට යනකොට අවිතක්කං අවිචාරං විවේකජම් පීචිසුඛං කියලා විවිධ විතක් ਵਿਚාර දෙක අයින් කරන්න මේ තමයි උදව් කරපු දෙන්න පැත්තකින් අරන් තියන්නේ. දන්නේ නැත්නම් එතකොට ආයුහණය සිද්ධ වෙනවා. ගිලෙනවා. විතක්ක ਵਿਚාර වල කියන හුනියමට යට වෙලා කදාකත් දෙවෙනි ධ්‍යානයට ය아가න්න බැරි වෙනවා. අයින් කරන්න පුළුවන් නම් අපිට කියන ගුණමකුණයි කියලා. මෙතෙක් එන්න අදාවකාර කරපු ඒ මිනිස්සයා අයින් කරා. එහෙම නැතුව කරන්න බෑ. එතකොට අකතඤ්ඤෝ කියලා වචනක් තියෙනවා. රහතන් වහන්සේගේ නමක් තියෙනවා අකතඤ්ඤ කෘත කෘතවේදී භාවයක් නෑ රහතන් වහන්සේලා. මේ අරය තමයි මට නිවන කියලා දුන්නේ. අරය තමයි මං යන පාට කාර් දාලා දුන්නේ. අරය තමයි මට පවන් සැලුවේ මොකක්වත් වැඩ නෑ. ඒක ඒක සලකන්න සලකන්න ඒ නිසා එතන ටැග් ගහිනවා. අන්නේම ටැග් ගහින්නේ නැතුව මේ ගමනේ යන්න හරියට වෙලා විවරනකොට ඒක විෂිකරණයක රිටිපයින මිනිස්සයා හරියටම ඉහළට ගියාට පස්සේ රිට විසි කරන්නේ. බාරකින් එහා පැත්තට දාන්න. නැත්තම් යන්න බෑ. අපිට වෙලා තියෙන මෙච්චර උඩ යන්න හේතු වෙච්ච රිට බදාගත්තාම අපිට කවදාවත් පෝල් වෝල්ට් එක දාන්න බෑ. රිට හැප්පුණ ගමන් බාර් එකේ පරාලයි. හැබැයි මේ උඩටම යන්න ඉස්සෙල්ලා මේ රිට නොදකින් නොපතන් කියලා විසි කරුවොත් හේත් කරන්න බෑ. ඉතින් මේක සීලෙද මේක සමාධියද මේක ප්‍රඥාවද? ගන්න තියෙන උපරිම වැඩ අරගත්තට පස්සේ ඒක අයින් කරන්න ඕනේ. ආයේ කරේ දාගෙන මල් මාලයක් කරගෙන නම්බුනාමයක් කරගෙන යනවනම් මෙහෙනම් ඉතින් අර විසි කරපු කෙල ටිකක් ආපහු කණ්ඩ හදනවා. මමනේ ගොඩක් ඒ කබුටේකට ප්‍රශ්නයක් නැහැ කබරේකට ප්‍රශ්නයක් නැහැ නමුත් තමන්ම කණේ. ඉතින් අපි හරි ඉස්කෝලේ යන කාලේ එතන මේ බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. ඒ දවස්වල නීති තිබුණා බොන හොඳටම බොන. ලස්සන බෙන්ස් බස් එක. ඉතින් ඒකේ කියන මො බීලා ලියන්නේ. බස් එකේ දිහට කම යන්න ගියාම උ කට වහගෙන ආල් ගිලිනවලු අරක්කු ටික නෑනේ. එහෙම දුක්කලෙලි දාබ ආවෝ ගිනවලු මේ බත්නම් එළියට ගියර කමන්නේ අරක්කු ටික උ සූරකේ ඉන්නවා. ඒක ඔක්කොටම කරන්න බෑ. ඒ වාගේ තමයි ඔය උදව් කළා වූ විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා අවිතක්ක අවිචාර පීචි විවේකජම් පීචිසුකම් කියන ප්‍රීතිය ප්‍රමෝදයෙන් නැගී හිටින්ද අර ධානයේ අංග අයින් කරනවා. ඊට පස්සේ ප්‍රීතියත් අයින් කරන්න ඕන සුඛය ගන්න. සුඛයත් අයින් කරන්න උපේක්ෂාව ගන්න. අන්නේ විදිහට හැව හලමින් හලමින් ඉදිරියට යන්නේ කියන්නේ අදි චිත්ත භාවනාව. ඉතින් අදි චිත්ත භාවනා කරන්න බෑ අනේ මං කුසියම්ම කෙනෙක් වෙලා හිටියේ දැන් මෙච්චර ධානයකට ආවා මේක තමයි මගේ ජීවිතේ ලැබුණ ලොමුදු ලොකුම දේ කියලා ඒකටම ගෞරව කරගෙන හිටියොත් කුසියම්මම තමයි. නැත්නම් ඒකෙන් ඉඳලා තවත් පිම්මක් බඩ පිනුවක් ගහලා ඊගායකට පයින්නකොට මේක අතාරින්. අන්නේ අතහැරීම සහ ඇල්ලීම කියන දෙක ඒක දන් නිසා ඉදම් පජාත කියලා සමාධි ක්‍රමෙත් තියෙනවා. ඊට වැඩි උන්කෝක්ම දරුණුයි ඊට වඩා හුඟාක්ම සියුම් ඒ හුඟාක්ම සංකීර්ණයි ප්‍රඥාව ඇතැයි. ඒ මොකද අපි දරුවන්ට දෙන්න හදාන්නේ රටට යන්න හදාන්නේ ඔක්කොම ප්‍රඥාවන්ත වෙන්නේ. එනෝනේ ප්‍රඥාව නිසාම නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ කිව්වා. ප්‍රඥාමුඛේන විචිකිච්ඡා වංචේති. මේ අපිට විචිකිච්ඡාව තමයි ප්‍රඥාමුඛයෙන් පෙනී හිටින්නේ. අපි ප්‍රඥාව කියලා දෙන්නේ දෙපැත්තකට හදලා දෙක දෙකට බෙදලා රණ්ඩුවක්. ඒක විඥානයේ පරම කෘත්‍යය. විඥානය කරන්නේම නිවන් ලැබෙකන නැති එකන. ගෑණී පිරිමි, තේරවාදී, මහායානි. සියන්නිකායේ රාමඤ්ඤණික දෙකට බෙදෙනවා. බෙදලා දෙන්න ගලපනවා. ඉතින් ඒකල හිතන මේ ගැළපීම ප්‍රඥා ගෝචර වැඩක් කියලා. හැබැයි මේ විචිකිච්ඡාව මේ වංච කරන්න කියන එක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඌක තමයි බයිබලයේ උප්පත්තිගත ආවේ තියෙන්නේ පාරාදීසයේ මවලා ඒ දෙන්න මවල කියනවා මේ ගහේ දිල්ලිසෙන gediyak තියෙනවා. ඕක කියන්නේ ඥාණය කියලා කණ්ඩ එපා. කෑවොත් තුඹලගේ අහිංසකම නැති වෙනවා. කියලා දෙයයන්ාන්සේ වැඩි යාර කට්ටියට මොකුත් කියන්නේ නැතුව ගියාට පස්සේ ඒ ගහේ ඉන්න සර්පයා ඇවිල්ලා ගෑනු එක්කන කතාලා කියනවා. "කපෝ මෙච්චර ලස්සන gediyak තියෙන නිකන් කාලා බලපන්." ඉතී තානංගයේ gediye කියන්නේ ඥානෙට. ගත්ත ගමන් ආතතිය මත වෙනවා. ඒකට කියනවා ancestral guilt කියලා. කාපු ගමන් මේ මනසට රාගය මත වෙනවා. මතුවෙච්ච ගමන් අර මනුස්සයාට කැල්ලක් කවනවා. කාපු ගමන් මේ මනුස්සයාට ඉඳුරම් පින වෙනවා. දෙන්න රමණීය කරනවා. නැවත පහුවෙන්ද දෙයන්නාන්සේ ණය බලන්න එනකොට දෙන්න මේක වහගෙන ඉන්නේ. නිකන් හිතන්න ඔය gediya ගන්න නැතුව හිටියනම් අද මේ ඇඳුම් කර්මාන්තයට මොකද වෙන්නේ කියලා. අද ලංකාවේ පළවෙනි ආදාය මාර්ගය ඇඳුම් කරනකොට මේ මේ විලි වහගන්න එක. ඒකෙත් විලි වහන එකක් නෙමෙයි ඇඳුම් වල තියෙන දැන් අර විල්ලැජ්ජ නැත්තම් එළිය දාන එක. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ තහනංගය ගෙඩිය කාලා අද Apple computer කියන්නේ මොකද්ද? කැලලක් ආපු Apple ගෙඩියක් නෙවෙන්නන්නේ. ඉතින් ඌට පිස්සු හැදෙන්න එපායි මං කියන්නේ කතෝලික ආගමේ හැටියට. ඊට පස්සේ ඌට මොකද වෙන්නේ? ඌ පාරාදීසයෙන් තහනම් කරලා. පහුවෙන ඇඳලා පාරාදීසෙ නෑ. ඉතින් ඒ තෝමස් මර්ටන් කියන ට්‍රැපිස්ට් හාමුදුර කෙනෙක් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. එයා කියනවා සින් බුද්ධාගම හම්ුණාට පස්සේ අපි නැවතත් අහිංසක වුණොත් විඥානියත් සහ විචිකිච්ඡාව පැත්තක දැම්මොත් අපි නැවත පාරාදීසයි. අපිට අහිංසක වෙන්න බෑ. මොකද අපි දැන් ලැබලා තියෙන ඥානෙ අරයට වඩා වැඩි. නිසා අපි තවදුරටත් ඥානෙ ලබා ගන්න යනවා. ඉතින් ඒක නිසා අපි ලැබපු ඥානෙ අපිට හැවක් වෙලා කොටු වෙලා මේ ආණේ කියන්නේ බුදුහාමුදුරගේ ඥානෙත් එක බලනකොට අබපියල්ලක් තරම් වටින එකක් නෙවෙයි. ඒත් අපි ඒකට නංගන් දාගෙන නමට මුල්ලට අගට දාගෙන මේ පඬිතුකම් කතා කරන්න හදනවා. ඒ මොකද ඒක ලැබපු නැති අය අතර කැපිපේ. නමුත් හරුවචනාංශත් එක්ක බලනකොට සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේත් එක්ක බලනකොට මොනවද මේ පෙන පුම්බන්න හදාන්නේ? නිසා අපිට සාරිපුත්‍ර සාංශ වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන් අහිංසක වෙනවනම් අපි හිතනවනම් මේකට ඥානය කියලා අපිට හිතන්න වෙනවා විචිකිච්ඡාව උභයපක්ක ප්‍රන්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති ඥාන ඥානමුකේන විචිකිච්ඡා වංචේති මේ ඥානීය කියලා අපි අරගෙන තියෙන්නේ මේ කැපෙන පිහියක් ඒක ඇතුළට කැපෙනවා දෙපැත්ත කැපෙනවා මේ ඥානේ බොණ්ඩේ පැත්තක තියලා අහිංසක දරුවෙක් වෙන්නේ අහිංසක වෙන්න. එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන තැන්වල යනකොට මේ උද්දච්ච අවිජ්ජා කියන වගේ චෛතසික අපි හිතන දැන් නැහැ කියලා අපි ළඟ. හැබැයි අපි හැම වෙලාවෙම මේ ක්‍රියාත්මක වෙන්නේ ওই දෙක නිසා තමයි. අවිද්‍යාව නිසා ක්‍රියාත්මක වෙනවා. එතෙන් මේ උද්දච්ච ගතිය නිසා. ඉතින් අපි මේ භාවනා කරනකොට සත්‍යමත් වෙනකොට සබ්‍රක්‍මචාරින් මහන්සලත් එක්ක ඉන්නකොට අපිට පේනවා අපි පෙනී පුම්බන්න හදන හැටි. වර එක අපි බිම වැටෙන හැටි එක එක හේතු නිසා. ඉතින් මේකෙන් පේන තියෙන ඔබ තාම වැඩේ ඉවර නැහැ. හැබැයි ඒක දන්නේ එක හොඳයි. නිසා පංච ජයේ පංච චින්දේ පංච ඕරම් භාගයේ සංයෝජන හරියට සර්පයා හැප්පිලා හැප්පිලාට පරණ හැවේ කොහින් හරි තුවාලයක් ඇති කර ගන්න. හැම තුවාල වෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ හැව ගැලවෙන්නේ නැහැ. ඌ මුලක් අස්සේ රින්ගනවා. දෙබලක් අස්සේ රින්ගනවා. ගුලකට රින්ගනෝට අර හැව කේල්ගිරි පොත්ත වගේ කැළවිලා යනවා. ඒ දෙක එකයි කියලා අටුවචාන් වහන්සේ කියන මේ චින්ද සහ ජයේ කියලා කියන්නේ දෙයයන් වහන්සේ දෙයියෝ කියන කතාවක්. නමුත් මේ දෙක ඕරම්බාගේ උද්දම්බාගේ ගත්තොත් මුල් ටිකේදී මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත ප්‍රාමාස නැත්නම් කාමරාග පටික කියනවා අපි තුවාල කරලා මේ පිට තියෙන ආගන්තුක කෙලස් කට්ටේ ගලවලා ඇතුලේ තියෙන ප්‍රබාසරිත මතු කරන්න ඕන. අනාගාමී වුණාට පස්සේ අතහරින්න වෙලා තියෙන රූප රාග අරූප රාග මහනෝද්දච්ච අවිජ්ජා මේ රූප රාග අරූප රාග කියන දෙක රූප සංඥා කාම සංඥා කියන්නේ නිකන් හුදු පිළිබිඹුවක් විතරයි ඡායාවක් විතරයි හෙවණැල්ලක් විතරයි අච්චර කාමයේ අතාරපු කෙනා, ස්ත්‍රීන් අතාරපු කෙනා, රත්තරන් මිනිමන අතාරපු කෙනා, හරක බාන අතාරපු කෙනාට ඒ අය පිළිබඳ මතකයේ තියෙන එක ඒ අය පිළිබඳ සංඥාව, එයාගේ මතක් වෙන එක එනකොට දැනගන්න ඕනේ මේ ගොරෝසු කාමේ නෙවෙයි මා ළඟ තියෙන කාම සංඥා. එහෙම නැත්නම් රූප සංඥා. අන්න ඒකට රාගේ අපි කියන්නේ సౌందర్యාත්මක රසය, සාහිත්‍ය රසය, ගණන් හදන තියෙන රසය, සින්දු අහන තියෙන රසය කියලා ශාස්ත්‍රීය පැත්තකට යනවා. මේ ගෑනු කෙනෙක් බදාගත්තා වගේ රත්තරන් අතේ තියාගෙන වගේ එකක් නෙවෙයි. හරි භයානකයි. ඒ මොකද අපි ඊවට නොබෙල් ප්‍රයිස් දෙනවා, සාහිත්‍ය සම්මාන දෙනවා, නිර්මාණශීලීත්වය කියලා කියනවා. ඉතින් අපි පොඩි දරුවොත් වේදිකාවට නංගවලා අපි ඒ ක්‍රියාකාරකම් කරලා පෙන්නනවා. එතකොට වෙන්නේ අර ඒ సౌందర్యාත්මක වෙති රූප රාග අරූප රාග. ඒතර මාන්නයක් වෙන බොහොම සියුම් එකක් මේ අනිත්‍යුම් ගොරකියෝ. උන් මේ කාලා බීලා සතුටු වෙන අපි නන්නේ අපි ශාස්ත්‍රීයව සතුටුයි. අපි මේ සාහිත්‍ය රසයෙන් රසවත් වෙන්නේ කියලා ඒකට අර තියෙන මාන්නේ නෙවෙයි. ඒකට මේ පෙන්වන්න පුළුවන් දෙයකින් නෙවෙයි මාන්නේ ගන්න. එතකොට උද්දච්චයක්, අවිශ්චිච්ච ගතියක් වෙනවා. දැන් මටත් වැඩි අර මනුස්සයා දක්ෂයි. එක්කෝගේ බෙල්ල කපන්න ඕන. දැන් මගේ ශිල්පෙන් මම ඌට උඩින් ඒ කලා ලෝකේ විතර බෙලි කැපීම. විතර ඊර්ෂ්‍යා. අපිට පේනනම් ඉතින් ලිප්ස්ටික් ගාන, කියුටෙක්ස් ගාන, රූපලාවන්‍ය කරන අම්මෝ මන නන්දනීය රූපලාවන්‍යක ඉන්නේ කියලා. කිසිම කෙනෙක් එක්ක අසරක් පාත්තන්න බැරි තරම් බොහොම උග්‍ර දෙයක් තියෙන මේ රූප රාග අරූප රාග කියලා දැන් අපි හිතවත් හිතුවගත්තොත් මම යම් කිසි දෙයක් හොයාගත්තා කියලා විද්‍යානුකූලව මම ඒකේ පේටන්ට් රෙකෝඩ් කරගන්නවා. රෙජිස්ටර් කරගන්නවා. රෙජිස්ටර් කරලා ලෝකෙ දිහා නිතරම බලන්න මං මේ කියූප එක වෙන කවුරු හරි ප්‍රයෝජන ගන්නවා නම් මං ඊමන්ෂන් නඩුවක් දැම්මොත් මට විශාල ගාණක් හම්බ වෙනවා. පේටන්ට් රෙකෝඩ් කරන එක එකක් ඒක මාගේ බුද්ධියට සින්න කරගන්න. ඊට පස්සේ ඇහ ගහගෙන ඉන්න ඕනේ මේ මං කියපු වචන දෙකක් ඒ විදිහට සමාන කරලා රිසර්ච් පේපර් එක ලියලා තියෙනවා කියන්නේ. කියනවා ඒකට වෙනම නඩුකාරයෝ ඉන්නවා නඩුවක් දාන්න. දැන් මං හොයාගත්ත පේටන්ට් රෙකෝඩ් කරලා තිබුණා රිජිස්ටර් කරලා තිබුණා නඩුවක් දැම්මම මට ගාණක් හම්බ වෙන්නේ නැහැ. මං දැකපොදී අරයට දකින්න බෑ. විද්‍යාලෝකයේ තියෙන දියරෙද්දෙන් බෙල්ල කැපෙනවා. ඉතින් කඩුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි කැලේ යනකොට මේ නම් කරලා තියෙන මල් වලට අමතරව කැලෑමලක් දකින්න. ඔය පෙරදිනේ මල්ලත්තේ අලුත් ඕකිඩ් જાති දෙමු කරනවා. ඉතින් කලාතුරකින් කෙනෙක් හදනවා අලුත් ගහ. ඒකට රජිනී ලංකාවට આવොත් ඒ රජිනීගේ නම දානවා මලට. ඊට කියනවා අශෝලා විසින් නම් කරා මේක තමයි නම්. ඒකේ තියෙන හරියට මලට වැඩිය ලොකු බෝඩ් තියෙනවා ඒ ඕකිඩ් රූම් එකේ. දැන් අපිට එහෙම රජින කෙනෙක් නැතුණයි කියමු. කැලේදී මලක් දැක්කොත් මාදුටු මල කියලා නම දානවා. මේ මල මම තමයි දැක්කේ. ඊට පස්සේ කෙනෙකුට බලන්නත් බෑ. කෙනෙකුට මම පේටර් රෙකෝඩ් කරොත් එහෙම කිසි කෙනෙකුට බෑ මේ මල ගැන ආයෙ රිසර්ච් කරන්න. ඉතින් මේ ළඟදී අර ගෙම්බෙක් කියලා තිබුණා මේ ආටිකල් එකක්. සිංහරාජේ දැන් ලංකාවේ ඉන්න කිසි කෙනෙක් එන්න එපා මම පටිේෂණ කරන්න මං ගැන. මම පේටන්ට් රෙකෝඩ් කරලා ඉවරයි ඇමරිකාවේ සුද්දේ. දැන් ලංකාවේ ඉපදුනාට මම ඕගොල්ලන්ට අයිති නැහැ. සිංහරාජ අඩවියේ තමයි ඉන්නේ. හැබැයි සිංහරාජ අඩවියටත් මං අයිති. මං අයිති සුද්දෙකුට දැන්. ඒ මොකද මම ඉස්ලාම් දකම සුද්දා මගේ නමේ පේටන්ට් රෙකෝඩ් කළා. අනිත් වගේ මේ බුද්ධ ආගම ඇතුලේ එක එකන නව මතවාද ඇති කරමින් මේක ඇතුලේ නටන හදනකොට මේ කරල්ලා හිඳින මිනිස්සු ආගේ එහෙම නැත්නම් මේ secondary data analysis කරනවා වගේ පනුන්න පච්චේක සත්‍යෝ කියලා මේ සිල්ලර සත්‍ය අතහැරලා පරම සත්‍ය තෝරගන්න බැරිකම දෙයියෝ පිළිබඳව චෝදනා කරන්න දෙයක් නැහැ. සරුවච්චන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච සංඝයාත් ගිහි වෙලා වෙන කෙනෙක් ගාව ශාස්ත්‍රීය බලාපොරොත්තු වෙලා තියෙනවා පනුන්න පච්චේක සත්‍යෝ දන්නේ. ලාමක සත්‍ය අතහැරලා මේ ඔක්කොම දෙනකොට පරම සත්‍ය තේරුම් ගැනීමේ විශාල අඩුවක් තියෙනවා. ඒ මොකද ඒක ගත්තොත් හරියම ගත්තොත් හරිය. අතරමැදි තත්ත්ව නැහැ. ගණීත නැද්ද කියලා කියන එක උගන්වන්න බෑ කියලා වගේ අදහසක් තියෙනවා. මේ දේවල් පෙන්නපුවාම වඩා හොඳ දේ. අනිත් ඔක්කොම අතල්ලා හොඳ දේ ගන්න බැරි මොකද අපි අර මෙතෙක් හොයාගත්ත හොඳ දෙයට දරපු මහන්සිය නිසා හිතෙනවා ඒක අත්හරින්න එක හරිය නැහැ කියලා ඒක තහනමිටි කතාව කියලා කතාවක් කියනවා. අපේ හනමිටි අපේ කටේ තියනවා ඒකට දරුවචාන්සේ පණුන්න පච්චේක සත්‍යෝ කියන මේ සත්‍ය කියලා එකක් අල්ලන්න එපා. අල්ලපු හැම දෙයක්ම මිත්‍යා දෘෂ්ටියක්. ඒකට වැඩිය හොඳ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා පංචජහේ පංචචින්දේ පංචචුත්තරි භාවේ. ඒ උදම්භාගේ සංයෝජන ධර්ම ගියාට පස්සේ උත්තරින් කළ යුතු යමක් තියෙනවා කියලා සමහර වෙලාවට අටුවාචාර්ය වංශය කියනවා මේකෙන් අදහස් කරන්නේ මේ ශ්‍රද්ධා විදියේ සත්‍යමාර්ග ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම වැඩි වීම කියන එක. ඒක ඉච්චර ගැලපෙන්නේ නැහැ. මොකද ඒ උරම්භාගිය උද්දම්භාගිය සංයෝජනගත කරනට ඒක පහු කළ තියෙනවා. ඒකට පස්සේ කියන හැම නෙමේ තණ්හා මාන දිට්ටි මේ තණ්හා මාන දිට්ටි වගේම උද මේ ඒ වගේ කෙලෙස් පහක් අයින් කිරීම කියලා. මේකෙන් අදහස් කරන්නේ මට හිතෙන විදියට අපි නිවන් දැක්කත් සෝවාන් වුණත් සෝවාන් මට්ටමට තරම් වෙන විදිහට කටයුතු කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ශාසනයක් තියෙනවා. එහෙම නැතුව අපිට හදාගන්න දෙයක් නැහැ. එයාට හැකියාවක් ලැබෙනවා නැත්නම් පුළුවන්කමක් ලැබෙනවා සත්පුරුෂය ළඟ ඇසුර කිරීම කොයි වියදම කරලා හරි කරන්න ඕන. ඒ වගේ ප්‍රතිරූපදේශ වාසියක් වෙනුවට සියලු සැප සම්පත් අත්හැරලා යන්න පුළුවන් යාට. ඒ මොකද එයාලගේ එතකොට ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිය වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ. යාට හිතෙනවා මට මෙතන ඉන්න හිතෙනවා ඉතින්. ඒක මූල ධර්මයක් නෑ, සූත්‍රයක් නෑ, මොකුත් නෑ. ඉතින් ඒක ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් තැනක ඉන්නකොට සීලේ, සමාධිය, ප්‍රඥාවේ, අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා වැඩෙනවා නම් ඒ තැන ඉන්න මිනිස්සයා අපිට ඵලයන් කිව්වත් වැඳලා කියන්න කියනවා. ඔබ ඔබතුමාට මේ ස්ථානේ මං කරදරයක් වුණාට මට මෙතන ඊට සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. නිසා මට අනුකම්පා කරන්න කියනවා. එළවල දැම්මත් අනුකම්පාව දිනාගෙන ඉඳ කියනවා. මොකද මේ මනුස්සයාට යාප් වෙන එක ලාභයි ඒ වෙලාවේ. මොකද මේ සීල සමාධි ප්‍රඥා වෙන විදිහට වඩන්න බෑ. යම් තැනක තියෙනවා ඔක්කොම කවපභෝග සුප පරිභෝග වස්තු තියෙනවා එන්න කියනවා ඉන්නවා. නමුත් Taman දෙතෙන් ගියාට පස්සේ ඇති රාගයක් ඇති වෙනවා, සීලේ කැඩෙනවා, සමාධිය කැඩෙනවා, ප්‍රඥා කැඩෙනවනේ. හැබැයි ඔක්කොම සැප සම්පත් දෙනවා. රෑ ගියත් කමක් නැහැ, දවල් ගියත් කමක් නැහැ, කියලා ගියත් කමක් නැහැ, නැතුණත් කමක් නැහැ, වහාම පැනලන්නේ කියලා. යම් තැනක තමයි තේරෙනවා නම් මේ දෙක සමබරයි. කිහිම තත්ත්වය වෙනවා නම් කාර් කියලා යන්නේ කියනවා මම යන්නේ අහවල් එක නිසා, ඉන්නේ මේක නිසා යන්නේ කියලා. නමුත් එළවල දැම්මත් කල්යාණ මිත්‍රයෙක් දැකලා එළවල දැම්මත් තේරෙනවා නම් තමයි මෙතෙන් තමයි වැඩේ වෙන්නේ කියලා වැඳලා ඉන්න කියලා කියනවා. ඒක පිළිබඳ ಭಾರತ යෝගී කියලා කියන ටිබෙට් යෝගී කෙනෙක් තමයි මිලරේපා මිලරේපා කියලා කියන්නේ. එයා ගුරුනාංශ ගාවට ගියාට පස්සේ ඒ ගුරුනාංශ දෙනවා බිම්මට දාපු බත් නොකන්න දඬුවම් දෙක තුනක්. පස්සේ මෙයා යන්න හදනකොට ඒ ගුරුනාංශ අඹුව පස් දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රධාන අඹුව කතා කරලා කියනවා කොහොම ගියොත් නම් පුතේ හරියන්නේ නැහැ. ওই මියාගේ හැටි එහෙම තමයි. කාගෙන හිටපන්. හරි කියනවා ඉඳපු ගාන දැන් මෙයා ටික කාලයක් ඉන්නකොට මට මේ ගෙදර සීතල වැඩ ගියක් හදපන් කියලා. ඊට මෙයා ගියේ ඔක්කොම හදනකම් ගියාට පස්සේ කියනවා යකෝ මේක බස්නා හිට ලැබුණු තාලෙට කරගෙන. කන්ද උඩ ඉඳලා බලන්නේ ගේතියා. ගෙට යන්නෙත් නැහැ. ඉතින් මේ පිළියර ගන්න වඩනවා. කරලා ආයි දකුණු දිහාට උතුරට හිත දාලා හදනවා. අරුවා කන්ද වගෙන ගියේ පාර කඩපොගේ කෑලි අරගෙන නේද මේක ඇදුවේ. ඌ ගුරුවරට හැදෙන්නට අලුත් වෙයින් හද උන්කට බං. ඉන්හියා කොච්චර මහන්සි ලොකුටියක් හදාගන්න. ඊට පස්සේ කෙරුවට පස්සේ දෝෂයක් දකින්න. ඉතින් මෙයා හිතනවා මේ මට වද දෙන්න කරන්න කියලා. ඒකට අඹුව කතා කරලා කියනවා මේ මනුස්සගේ හැටි කොහොමයි. දෙන්නේ උස්සන්න බැරි ගින්දරක් කාගෙන හිටපන්. අනේ ඒ ගතිය තියෙද්දි මේ ඔක්කොම කරන්නේ නෛර්යානික සීසත් ධර්ම වෙනුවෙන් නෑ ගුරු සන්තෝෂ කරන්න හරි ගියක් හදන්න හරි නෙවෙයි කියලා අන්නේ කරන්නේ මේ පණුන්න පච්චේක සත්‍ය. අම්පිටේ රාහුසාංශ කියනවා මේක කරන්න පුළුවන් ඉන්නේ මහත්යෝ මහාන වෙලා රහත් වෙන එක නෙමෙයි තියෙන්නේ රහත් වුණාට පස්සේ නම් මහානකම් කරන්න පුළුවන් කියලා. මේකේ තියෙන අභියෝගේ පුංචි නෑ. ඒක මේ කාටවත් බයට අධිකාරී ශක්තියට කරන එක නෙවෙයි. දැක්කට පස්සේ සත්‍යය අපි මේක ඒවා ඒ ඒ පරම සත්‍ය අපි සංසන්දනය කරන්නේ මොන ඉදිකට්ටකටද කියලා බලන්න ඇල්පෙනිස් එකද කියලා බලන්න. The Little Kismi Kismik uh, කියන පොතක් ඥානපෝති කාමඳුරෝ power of mindfulness එකේ කතා කරලා තියෙනවා. අපි ඉතාම වටිනා කරුපටි දේවල් මේ පුංචි දෙයකට හිතු කරලා ආධ්‍යාත්මික කැප කරලා අර සුඛෝභෝගීත්වයට දාලා යනවා. මේ ප්‍රේම කරපු සියල්ල දාලා යනවා. ඒ වෙලාවේ කිසිම තේරුමකුත් නැහැ. ඔලමල නැහැ. නමුත් ඒ විනෝඩ නෛර්යානික සීසත් ධර්මයේ සහ අධිශීල අධි ප්‍රඥා සඳහා මේ දුක් ගන්නවයි කියන එක දෙයයන්ට ඉවසන්න බැහැ. බ්‍රහ්මයන්ද ඉච්ඡරත් ඉවසන්න බැහැ. මේ මනුෂ්‍ය මෙච්චර මේ දුක් ගන්නේ ලාභයටද සත්කාරයටද සම්මානයකටද සිලෝකයටද කියලා. ඒක අන්තිමට අදිෂ්ඨාන ශක්තියක් පාටපත් වෙනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියන ප්‍රෙස්ටිජ් කියලා. අන්තිමට ඒ අදිෂ්ඨාන ශක්තිය අධිකන පොළොවට අත තිබ්බොත් පොළොව දෙදරනවා. නාලාගිරිට අත දික් කරවා නාලාගිරිට ඉතන දන ගන්න. අඟුලි වහන්න කතා කරලා කිව්වොත් මචිලා මමත් නතර උඹත් නතර වෙන කියලා නතර වෙනවා. තිස්ස කියලා මිදුල රජනන්ත කතා කරනකොට රාජ්‍ය රෝගේ නම කියලා වෙන කෙනෙක් අඹෙල්ල ගලලා දානවා. ඊටල ඔක්කොම බිව්වැටෙනවා. වන්දි. ඒ අදිෂ්ඨාන ශක්තිය අධ්‍යාපන ශිෂ්ටයේ අද නැහැ. ඒ ඒක ඔක්කොටම ඉන්නෙත් නැහැ. එතකොට සියලු දේ අපි කැප කරන්නේ පනුන්න පච්චේක සත්‍යෝ කියලා අතහරිනවා. පනුන්නම් කියලා කියන අතහන පච්චේක සත්‍ය කියන්නේ සීල සත්‍ය අතහැරපන්. පරම සත්‍ය වෙන්නේ. ඔබට ඇස් දෙකක් තියෙන එකට තමයි ගැඹුර බලන්නේ. තනියම තිබ්බනම් පොට්ටයට වගේ එක තලයට පේන්නේ. පනුන්න සත්‍යයි, පච්චේක සත්‍යයි, පරම සත්‍යයි එකට. ඉතින් එහෙම පෙනිපෙනී ඉඳලා නියම සත්‍ය, පරම සත්‍ය තෝරගන්නවයි කියන්නේ යාම මේ දෙයියෝ වඳිනවා බුදුරජාන් වහන්සේට මාංශේ පැනු පැනිල්ල තනිකර පොට්ට chance වගේ තමයි බෑහදි කල්ලගත්තා ඊට පස්සේ ආයෙ තව කෙනෙක් එක්ක බැඳීමක් නැහැ මොකද ඔබ වහන්සේ දන්නවා පදාසයක් දුන්නොත් වඩා හොඳ ඒක තේරීම ඇතුලෙන් එන්නේ ඒකට හේතු කර්ම අපි කියනවා අත පහක වැඩන්නේ. ඒ තෝරනකොටම වැඩේ වෙලා ඉවරයි. පරම සත්‍ය තෝරනකොටම පරම සත්‍යයේ තියෙන සියලු ආනිසංශ Tamanට ලැබෙනවා සමාදම් වීම. ඉතින් ඒක තමයි අපි මේ විද්‍යාඥයන් විසින්, වීරයන් විසින්, සත්පුරුෂයන් විසින්, ශාස්ත්‍රුණ වංශලා කියපු දේවල් කියවන්නේ අපට ආදර්ශයක් ගන්න පුතේ ඒකේ වැලක් නැහැ. ඒක ඉතිහාසයක් ඒක. නමුත් අපිට හැම වෙලාවෙම ජීවිතේ අනායුහන්ද ගැලෙනවද ගැටෙනවද කියන එක හැම චිත්තක්ෂණයකම තියෙනවා. ගැලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ත්‍රිවිලර් කාර්යෝ කකුල් දෙක දිගේ ඇරියොත් මැදින් දාලා යන්නේ. අන්න ඒ වගේ යන්න දන්න මිනිහා නිවන් දකින්න. ඒක ඔය පොත් කියුවට නැත්තේ නෑ පොත්වලත් ඒවා කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ පංචජයේ පංචචින්දේ පංචචිත්‍රි භාවයේ ඒකලිවරලා මේ බැඳීම් අයින් කරන්නේ Tamanට තියෙන විශ්වාසය දෙකක් දුන්නොත් මගේ නිවනට බරදී තෝරන එක මට බොඩි නොලෙජ් එකෙන් එනවා. ඇඟෙන් එනවා. මූල ධර්ම වලින් නෙවෙයි ගුරුනාන්තකින් නෙවෙයි කිරලා මැරලා නෙවෙයි. ඒක ලේසි ක්‍රමයක් තමයි ඒක දැනගන්න. එහෙනම් ඒක උනාද කියලා දැනගන්න ආතති අඩු වෙන ක්‍රමයට යන්න. එච්චරයි නිවන කියන්නේ. මොන දේ කරන්න කියලා මේ චක්‍ර කටපාඩම් කරන්නයි ෆෝමියුලාස් කටපාඩම් කරන්නයි අනම් මනම් දනුකන්දි ගෙවගේ වැඩ කරන්න කියලා ආතතියක් නික මුදු දෙනවා. හිතක්ක ਵਿਚාර තියෙන වෙලාව වෙනවා. පස්සේ විතක්ක ਵਿਚාර තාන්නකොට මේක විජ්ජ පංච ජහේ පංච චින්දේ ඉසලා කඩලා කරුවට පස්සේ හැව හැලෙන ගතියක් එනවා. හැව හලන්න ඕනේ ගහක් අසේ යනකොට හැලෙනවා. අන්න ඒක ඉසලා කරනවා පස්සේ කෙරෙනවා. මෙන්න මෙන්න මේ ශිල්පේ මෙන්න මේ සමීකරණයක් තමයි මේක ඇත්තටම. මේක දන්නවනම් සතුටක් ඇති වෙනවා නිවෙනේ වගේ. සාමාන්‍යයෙන් දැකලා නැහැ. නිවෙනේ වගේ. ඉතින් ඒක නිසා මේ දේවල් ਸਰවචන්නාංශෙත් එක්ක සාකච්ඡා කරනකොට කවුද සාකච්ඡා කරන්නේ කියලා ප්‍රශ්නයක් නෑ. මොකක්ද අහන ප්‍රශ්න ක්‍රමයේ ප්‍රශ්නයක් නෑ. නමුත් ਸਰවචන්නාංශයේ උත්තරේ එකම විමුක්ති රසයයි තියෙන්නේ. ඒක තේරෙන්නේ මේ පාරේ උඩට යන්න යන්න යන්න යන්න හිතෙනවා මම ගැලවිලා තියෙන ගැලවිල්ලක ප්‍රමාණය. යටගට්ටුවේ ඉන්නකොට හරි අමාරුවෙන් තමයි අයින් කර කර දිවලක් කපාන වගේ යන්නේ. ඉහළට යනකොට යනකොට තේරෙනවා මේක තමයි සාසනය කියන්නේ මේක තමයි නෛර්යානිකත්වය කියලා කියන්නේ මේක තමයි ප්‍රඥාව කියන්නේ මම දැන් සෑහෙන දුරට ඇත්තටම කපලා දාලා තියෙනවා ඔය ඉදිරියට ඉදිරියපත් වෙන ලොකු දේවල් ලොකු කරලා ගන්න පොළොවට ගන්න එපා හැම වෙලාවෙම පසන්න මනසකින් සැහැල්ලුවෙන් එන ඕනම දෙයකට මුන් දීමේ හැකියාවට අපි කියනවා නම් ඉවසීමේ ශක්තිය එහෙම නැත්නම් දැරීමේ ශක්තිය කියලා ඒක උපේක්ෂාව කියලා තමයි හඳුනන්නේ දිනුවත් පෙරදුනත් දුකක් ආව සැපක් ආව යසසාවත් අයසාවත් මේක පේන තියෙන්නේ උදාසීනකමක් කියලා ඒ නිසා ආධුනික යෝගාවචරයට එහෙම නෑ යාවට හැව කඩා ගන්න උත්සාහ කරනවා පස්සේ ඒ හැලෙනකොට ධර්මානුකූලව පටිච්චසම්පාදයන් මේවා සිද්ධ වෙනවා අන්න ඒකට අනුයාත වෙලා යනකොට ඒක මිනිස්යන්ට හෝ Tamanට පේනවට වැඩිය දෙයියන්ට පේනවා ඊටත් වැඩිය බ්‍රහ්මයන්ට පේනවා යැත්තු මිනිඔටුණු නවනවා වඳිනවලු මෙච්චර ලෝකේ අන්ධ භූත වෙලා පොට්ට වෙලා ලඳු ගන්න යද්දී එකෙක් හරියටම කාගෙන ඉදිරියට යන දකින්නකොට ඒක ඒක මානවයාට සම්පත්තියක් ඒක දෙයියන්ට පේනවලු අර උඩ ඉඳලා බලන් ඉන්න නිසා ඒ දෙයියෝ ඇවිල්ලා කතා කරන තේමනසත් එක්ක නෙවෙයි බුදුහාමුදුරුවොත් එක්ක කතා කරලා වැඩ වෙනවා ස්වාමීන් වහන්සේ තැන් තැන් වල කියලා බුදුහාමරණ ස්තුති කරන එක බුදුරජාණන් වහන්සේ යා වෙනුවෙමයි තමන් වෙනුවෙමයි දෙය වෙනුවෙමයි දෙන උත්තර තමයි ඒ දේවතා සංවිතයේ තියෙන නිසා අපි ඇවිල්ලා තියෙන ගමන ගොඩක් වැඩි දැන්. ඒ නිසා තමන් අදහනවා මිස ඔය සමීකරණ හරි ගුරුවරු හරි මොකක්වත් ඒකේ නුගුණයක් නෙවෙයි. තමන්ගේ දැනුම පාවිච්චි කරන්න බෙල්ල ගහලා ගියොත් තමන් විදිනවා. බෙල්ලට ඔටුන්නක් කරනොත් තමන් විදිනවා. සංසුද්ධ වඩ කමක් නැහැ. තමන් කෙරෙහි ඇති ආත්ම විශ්වාසය වැඩි වීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා